තෙරුවන් සරණයි. අංගුත්තර නිකායේ දෙවනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 19 වෙනි ග්‍රන්ථය. අංගුත්තර නිකායේ දෙවනි කාණ්ඩයේ 327 වෙනි පිටුවේ මහෝපදේශ සූත්‍රය. මේ මහෝපදේශනා මේ මහෝපදේශ සූත්‍රයේ අද මේ යුගයේ මේ ධර්ම දේශනා කරන ඒ භික්ෂුන් වහන්සේලාට පවා ධර්ම දේශකයන් වහන්සේලාට පවා ඒ වගේම මේ බණ අහන අපේ ගිහි ඇත්තන්ට පවා බොහෝම වැදගත් වෙනවා. බොහෝ අය හිතන්නේ මේ ත්‍රිපිටකාචාර රාජකීය පඬිත මේ අපේ මාධ්‍ය ආයතන විසින් මේ අය තමයි මේ බණ දේශනාවලට ගෙන්නන්නේ. නමුත් බුදුන් වහන්සේ මේ මහෝපදේශනා සූත්‍රය තුල පෙන්නනවා මේ මෙවැනි අය කියන දේවල් පිළිගන්න එපා කියලා. ත්‍රිපිටකාචාර්ය වෙන්න පුළුවන්, රාජකීය පඬිත වෙන්න පුළුවන්. බුද්ධ වචනයෙන්ම බුදුන් වහන්සේගේ භාසිතයෙන්ම බුදුන් වහන්සේ මනා කොට පෙන්ලා දෙනවා මේ ඉගෙන ගත්තා කියලා මේ එහෙම ධර්මයේ පිළිගන්න එපා කියලා කිව්වා කියලා. පැහැදිලිවම දේශනා කරනවා. මේක ඔබට මේ සූත්‍රය තුල දකින්න ලැබෙනවා. මේක මාධ්‍ය ආයතන වලට මේ මේ යුගයේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වලට මේ ධර්මය අවබෝධ කර කියන්නේ කුමක්ද? ධර්ම අවබෝධය කියන්නේ කුමක්ද? මේ ධර්මය අවබෝධ කරගත්තයි මේ ඉගෙන ගත්තයිද කියලා මෙන්න මෙහෙම අවබෝධයක් නෑ හරියට. එයා හිතන්නේ මේ පොත්වල තියෙන වාක්‍ය ටික කියවන කෙනා තමයි මේ ධර්මය දන්න කෙනා. ශ්‍රුතේ කියලා කියන්නේ මේ පොත් කියවන එකයි කියලා. නෑ ඔබට වැරදිලා. බුද්ධ දේශනාවට අනුව මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ පොත් කියවන අයට නෙමෙයි. පොත් කියවුවා කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. මේ ධර්මයේ තුල මේ ධර්මතාවය අවබෝධ වීමයි මෙතන සුතමේ ඥානය කියන්නේ. කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩයයි මෙතන තියෙන්නේ. කල්‍යාණ මිත්‍රයා කියන්නේ ඉගෙනගත්ත කෙනෙක්ද ඉගෙනගත්ත නැති කෙනෙක්ද ඒක අදාළ නැහැ. මේ මහෝපදේශනා කියන සූත්‍රය පෙන්වන්නේම මේ කාරණාවයි. ඔබගේ රාගදේශ මොහ කෙලෙස් වෙලා නම් ඔබගේ රාග දේශ මොහ කෙලෙස් ඡය වෙලා නම් ඔබ කල්යාණ මිත්‍රය. ඔන්න ඔතනින් දකින්න. ඔබගේ රාග දේශ මොහ යම්කිසි ප්‍රමාණයකටද තියෙන්නේ. ඔහු අශෘතවත් පෘ탁ජනෙක්. එතනින් දකින්න. විශේෂයෙන්ම මේ මාධ්‍ය ආයතන අසුරවන රාග දේශ මොහ කෙලෙස් සංසිඳුණු ඒ අය මේ ඔබ හඳුනා ගන්න. එකට දක්ෂ වෙන්න. මේක පොත් කියවලද නැද්ද කියලා නෙමෙයි. දැන් පොත් කියවල ලොකු මාන්නයක් තියන අය ඉන්නවනේ. ඒ අය කෙලස් ගොටු කියලා අඳුනගන්න. ඒ වගේම පොත් කියවලත් නිහතමානී වෙන්න පුළුවන් එක තේරුම් අරගෙන. අන්නේ ඒ අය රාගදේශමෝ කෙලස් සංසිඳිලද කියලා බලන්න. ඒ අනුව ඔහු උත්තම පුරුෂයෙක්ද නැද්ද කියන එක තේරුම් ගන්න. අටලෝ දහමින් කම්පා නොවන ගුණය කියන්නේ දැනුම ගොඩාක් වැඩි කෙනෙකුට නෙමෙයි. ඒක අපිට සම්භාවිතාවක් ඉදිරිය වෙන්නේ නැති බව වැටහෙනවා. ඒ අයගේ මාන්නේ වැඩි. මම දන්නවා අනිත් අය දන්නේ නැහැ. මම උගතෙක් අනිත් අය උගත් නැහැ. මෙන්න මේ උද්දච්චකම තියෙනවා, මාන්නේ තියෙනවා. මේ උද්දච්චකමයි මාන්නේ හැම පැත්තෙම එනවා. මුදල් ගොඩාක් තියෙන ඇයට මම සල්ලිකාරයෙක් කියන උද්දච්චයක් යනවා. මාන්නයක්. ඉගෙන ගත්ත කෙනාට මම ගොඩක් උගත් කියලා උද්දච්චයක් වෙනවා මාන්නයක්. ඒ වගේම ප්‍රසිද්ධ අයටත් එනවා කීර්ති ප්‍රශංසා නිසා උද්දච්චයක් මාන්නයක්. ඒක බලය බලය නිසා එනවා. ඒක කීර්තිය නිසා එනවා. ඒක උගත්කම නිසා එනවා. ඒක මුදල් නිසා එනවා. ඔබ මාන්නේ මමත්වේ ලොකු නම් මමයා ලොකු කරගෙන නම් ආත්ම තණ්හාව වැඩි නම් ආත්මේ ඝනට පිහිටලා නම් ඔබ ඉන්නේ ධර්ම මාර්ගයේ තුල අර ඉහලින් තියෙන කෙනෙක් නෙමෙයි පහලින් තියෙන කෙනෙක්. ඒක නිසායි මේ ලොකු නම් දාගත්තට ධර්මයේ තුල එහෙම ලොකුකමක් පෙන්වන්නේ නැහැ. අල්පේච්ඡතාවයයි මෙතන ලොකු වෙන්නේ. ධර්මයේ තුල අල්පේච්ඡතාවය යගේ කරන්නේ. ඒක දකින්න මහනුවණක් තියෙන්න ඕනේ. දැන් මේක කිව්වේ කාටවත් එහෙම අපිට කිසිම පුජ්‍යලයක් අරමුණු කළා එහෙම නෙමෙයි. මේ සත්‍ය තමයි හෙලි කරේ. ඒක තමයි සත්‍ය. ඒ සත්‍ය පිරිසිදුවට දකින්න ඕනේ. ඉතින් අපිට අන්ත නැහැ, අපිට දෘෂ්ටි නැහැ, අපිට තියෙන නිදහස මේ ධර්මයේ දකින්න. ධර්මය නම් හරි නිදහස්. ඒක තුල අන්ත දෘෂ්ටි නැහැ. ඉතින් අපි සූත්‍රය දිහා බලමු. සූත්‍රයේ තේරුමත් මනාකොට ඒ විදිහටම අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සූත්‍රයේත් ඒක හොඳින්ම දකින්න ලැබෙනවා. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ එතකොට බෝකහන නගරයේ ආනන්ද චෛත්‍යයේ වැඩවසන සේක චේතේ ආනන්ද තියේ චේතේ වැඩවසන සේක ඒතං සමයම් භගවා එතකොට බෝගන නගරේ විහෙරති ආනන්ද චේතියේ తత్రకో భగවා බික්කු ආමන්තේසි බික්ක ඕති ආමන්තේසි බිකෝති භික්ෂුන් වහන්සේලා අමතනවා බදන්තේති තේ බික්කු භගවතෝ පච්චසෝ සුං භගවා ඒතදෝච එතකොට එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂූන් අමතුසේක වහන්සේයි ඒ භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්න. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. මහණෙනි මේ සතර මහා අපදේශයන් සතර මහා අපදේශයන් මේ මහා උපදේශ හතර දේශමි. ඒ අසව මෙනෙහි කරව කියමයි වදාළ වහන්සේසේ ඒ භික්ෂු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාලසේක. මහණෙනි සතර සතර මහා උපදේශ කවරද? කවර දෙයක්? කතවංච භික්ඛවේ චත්තාරෝ මහා උපදේශා. මහණෙනි මේ සස්නේ මහාන මෙසේ බණන්නේ අවත්නි මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ සමූහයේ අසන ලදී. සමුහේ පිළිගන්නා ලදී. මෙය ධර්මයේ මේ විනය මේ ශාස්ත්‍රු ශාසනයයි කියයි. මම ද බුදුන් වහන්සේ මේ වදාරනවා මේ ශාස්ත්‍රයේ මහාන කෙනෙක් දැන් කියනවා නම් මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ අසා දැනගත්තේ ඒ බුදු සමය තුල බුදුන් වහන්සේගේ අසා දැනගත්තා කියලා. හමු ඒ පිළිගන්නාලාදී මේ ධර්මයේ මේකයි ධර්මයේ කියන්නේ මේකයි විනය කියන්නේ මේයි ශාස්ත්‍රු ශාසනය කියන්නේ කියලා මෙන්න මෙහෙම කවුරු හරි කියනවා නම් මහණෙනි ඒ මානවගේ වාසිතය අභිනන්දනේ නොකටයුතුය. ඒ පිළිගන්න එපා කියලා කියනවා. මම භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගත්තා කියලා මේකයි ධර්මයේ මේකයි විනය මේකයි ශාසනය කියලා කියනවා ඒක පිළිගන්න එපා කියලා බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. පිළිකෝය නොකටයුතුය. පිළිගත නොකොට යුතුය. අභිනන්දනය නොකොට යුතුය. ඒ ව්‍යංජනය පද ව්‍යංජනය මොනවට ඉගෙන සූත්‍රයේයි බහ ලිය යුතුය ඇති විනයෙහිලා සැසඳිය යුතුය ඇති ඉදින් ඒ පද ව්‍යංජනය සූත්‍රයේයි බහානු ලබන්නාහු විනෙහිලා සසඳනු ලබන්නාහු සූත්‍රයේ නොබැස ගනිද්ද විනෙහිලා නොසඳේද මෙහිලා මෙසේ නිශ්චයට යා යුතුය ඒ කාන්තේ මෙය ආර්ය සම්මා සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ නොවේ මේ මහණෝ විසින් වරදවා ගන්නා ලද්දකයි මහණෙනි මෙසේ මේ භාෂිතය හැරපිය ඒ කියන්නේ ඉවතලයේ යුතුය. දැන් බුදුන් වහන්සේ සංඝයාට දේශනා කරනවා යමෙක් කියනවා නම් මේක මම බුදුන් වහන්සේගෙන්ම ඇසුවේ මේ ධර්මයේ මේකයි ධර්මයේ කියන්නේ මේකයි විනය කියන්නේ මේකයි ශාසනය කියන්නේ. එහෙම කියනවා නම් එහෙම කිව්වා කියලා ඒ භාෂිතේ අභිනන්දනයේ නොකට යුතුය පිළිගත නොකට යුතුය. ඒක පිළිගන්න එපා කියනවා. හැබැයි ධර්මයට විනයට ගලපලා බලන්න කියනවා. අන්න බුදුන් වහන්සේ දේශනා කරනවා මෙතනදී තස්ස භික්කවේ භික්කුණෝ භාසිතන් නේ අභිනන්ද අභිනන්දති තබ්බං න පටික්කෝසි තබ්බං අභිනන්දිත්වා අපටික්කෝත්වා තානි අතර පජ්ජ ව්‍යංජනාති සාදුකං උග්ගහත්වා සුතේත් ඕතරේ තබ්බාති තබ්බානි විනේ සද්ධන් තේ තබ්බානි තානිමේ චේ සුතේ ඕතාරිය මානානි විනේය සන්දස්සි මානානි වේච සුතේ දැන් මේ විදිහට කියනවා මේ මේ බුදුන් වහන්සේ මෙතනදී ධර්මයට විනයට ගලපලා බලන්න කියලා සූත්‍රයේ බහලනු ලබන්නා වූ විනේයිලා සසදනු ලබන්නා වූ සූත්‍රයේ නොබැස ගනිද්ද විනේයිලා නොසැදේද එතකොට මේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙන සූත්‍ර වලටත් ගලපලා බලන්න කියනවා ඒ ගැලපෙනවද කියලා ධර්මයට ගලපලා බලන්න කියනවා විනයට ගලපලා බලන්න කියනවා බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වලට ගැලපෙනවද කියලා බලන්න කියනවා නොසැඳේද මෙහිලා මෙසේ නිශ්චයට යා යුතුය. අනේක ගැලපෙන්නේ නැත්නම් ඒක ඉවතලන්න කියලා කියනවා. එතකොට ධර්මයට ගලපනවා කියන්නේ පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා බුදුන් වහන්සේ මනාකොට දේශනා කරනවා. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා. එතකොට පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. අපි ඒක ඔබට මනාකොට දීර්ඝ පැහැදිලි කිරීම ඔස්සේ පෙන්වුවා දර්ශනය තුලින් පටිච්චසමුපාදය කියන්නේ මේ මොහොතේන අරමුණේ දෙයක් නැති බව දැකීමයි. එතකොට විනයට ගලපනවා කියන්නේ රාග විනේ, දේශ විනේ, මෝහ විනේ. විනයට ගලපනවා කියන්නේ මෙතන මේ රාග, දේශ, මෝහ විනේ කියලා කියන්නේ දෙයක් දැන් පටිසම්පද ධර්මයට ගලපනවා කියන්නේ දෙයක් මේක දෙයක් කියලා දැන් යමක් කියනවා නම් යමෙක් ධර්මයේ කියලා කියනවා නම් ඒක බුදුන් වහන්සේ දේශනා කරා කිව්වා කියලා පිළිගන්න එපා කිව්වා. එතන බුදුන් වහන්සේ අපිට අපි දන්නවා කලාවිවාද සූත්‍රය පෙන්නනවා දැක්කත් පිළිගන්න එපා, අහුවත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා. මා පිටක සම්පදාය පොතේ තිබුණා කියලා කිව්වත් පිළිගන්න එපා කියලා. හැබැයි බුදුන් වහන්සේ එතරම් කියනවා ධර්මයට විනයට ගලපලා බලන්න කියලා. මේ රාග විනය, දේශ විනය, මෝහ විනය කියන්නේ මේ රාගයේ, දේශයේ, මෝහේ වැඩි වෙන දෙයක් නොවෙන්න ඕනි මේ කියන එක. එතකොට රාග විනේ, දේශ විනේ, මෝහ විනේට ගලපලා බලනවා කියන්නේ දැන් ඔබ ඔබ හිතන දැන් ඔන්න ඔබට අරමුණක් එනවා. මේ අරමුණ ඇත්ත කරගත්තොත් එතන රාග සිතක් කරේ, දේශ සිතක් කරේ, මෝහ සිතක් කරේ තමයි තියෙන්නේ. හැබැයි ඒ අරමුණ ඇත්ත කරගත්තේ නැත්නම් එතන රාග විනයයි, දේශ විනයයි, මෝහයටයි ගැලපෙනවා. මේකයි විනයට ගලපලා බලනවා කියන්නේ. මේ ආර විනයටයි ගලපලා බලන්නේ. එහෙනම් ආර ආර ආර විනය දැනගෙන තියෙන්න ඕනේ. එහෙනම් ඒක බුද්ධ බුද්ධ දේශනාවක් වෙන්නේ අන්නේ එතකොටයි. දැන් යමෙක් යමක් කිව්වා කියලා ඒක බුද්ධ දේශනාවක් වෙන්නේ නැහැ. එතකොට අපි ඒක හඳුනා ගන්න ඕනි ධර්මයට විනයට ගලපලා. එතකොට දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ ශ්‍රී සද්ධර්මයේ කියලා කියනවා නම් ඒක තුළ බාහිර ඇත්ත කරගත්ත අර ආත්ම ධර්මයක් තියෙන්න බෑ. සූත්‍ර වලට ගලපලා බලනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍ර අනාත්ම ධර්මයයි. ශුන්‍යත පටිසංයුත දේශනා දේශනා කරන්නේ. එහෙනම් දෙයක් තියෙන්න බෑ. දෙයක් නිරූපණය වෙන්න බෑ. එතන ශුන්‍යත අනිමිත්තයි අප්‍රණීතයි කියන ගොඩරැ එන්න ඕනේ. ඒ වගේ මෙතන ආත්ම කතාවක් තියෙන්න බෑ. එන අනාත්ම ධර්මය. එන රාග විනේ දේශ විනේට විනේට ගලපනවා කියන්නේ එතන ආත්මීය නිරූපණයක් තියෙන්න බෑ අනාත්ම ධර්මයක් වෙන්න ඕනේ. අන්න Taman දකින්නේ ආත්මයක් නිරූපණය නොවන අනාත්ම ධර්මයක්ද ඒ විනේට ගැලපෙනවා. ඒ වගේමයි එතන දෙයක් නිරූපණය වෙන්නේ නැද්ද? එහෙනම් එතන අනාත්ම ධර්මයක්ද? අන්න එතන පටිච්චසමුප්පාද ධර්මයට ගැලපෙනවා. එතකොට රාග විනයට ගැලපෙනවා, දේශ විනයට ගැලපෙනවා, මෝහ විනයට ගැලපෙනවා, පටිසම්පාද ධර්මයට ගැලපෙනවා. යමක් දේශනා කරනකොට අපිට හොඳට දැන් අපිට බණ කියනවා හොඳට හොඳට ඇහෙනවා අපිට අනිත් දැන් ඔය YouTube එකේ එහෙම ගොඩාක් අය ධර්ම දේශනා කරනවා අපිට තේරෙනවා. ඒතකොට අපි ඒව අහනකොට අපිත් බලනවා. ඇත්තටම අපිට નિરાයාසයෙන් මේක වැටෙනවා. මේක ආත්ම ධර්මයක්. මේක බුද්ධ දේශනයක් නෙමෙයි කියලා. මේක අනාත්ම ධර්මයක්. මෙන්න මේක බුද්ධ දේශනයක් කියලා අපිට තේරෙනවා. ඒක පටිසම්පාද ධර්මයට ගැලපෙනවා කියලා තේරෙනවා. ඒතර රාග විනේ, දේශ විනේට ගැලපෙනවා කියලා තේරෙනවා. එහෙනම් ඒ අනාත්ම ධර්මයේ දේශනා කරන්න ඕන. එහෙනම් ඒ ශුන්‍යත පටිසංයුත දේශනා දේශනා වෙන්න ඕන. එතන අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීත, චේතෝ විමුක්තියක් තියෙන්න ඕන. එහෙනම් රාගය වැඩි වෙන්න බෑ, භවේ පතන්න බෑ. එහෙනම් භව රාගයක් එන්න බෑ. කාම රාග, භව රාග, ditth රාග නෑ. දැන් මේවා තියෙන්න බෑ. තාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේවා වැඩි වෙන්න බෑ. යමෙක් ධර්මයක් දේශනා කරනකොට දැන් අද මේ යුගයේ තියෙන සෑම ආගමකම භවයේ පතන එකනේ තියෙන්නේ. ඒක දැන් බෞද්ධ ධර්මය කියලා හිතාගෙනත් දේශනා කරනවා. දිව්‍ය ලෝකයන් බණ කියනවා. දැන් භවයේ පතන එකක් බුද්ධ දේශනාවට අනුගත නැහැ. ඒ මම ඒ අගමුල මැද ගැළපෙන ධර්මයක් වෙන්නේ නැහැ. අගමුල මැද ගැළපෙන ධර්මයක් නම් එතන භවයේ පැතීමක් සිද්ධ වෙන්න බෑ. එහෙනම් ඒක බුද්ධ දේශනයක් නෙමෙයි. එහෙනම් මේ මේ ධර්මයේ මේ විනය මේ ශාසනය කියලා අපිට ඕන දේ කිව්වයි කියලා හරියන්නේ ඒක අපි කියන්නේ ආත්ම දෘෂ්ටියක් තුළ ඉඳගෙන. හැබැයි බුද්ධ කියන්නේ ආත්ම දෘෂ්ටියේ මිදුණු තැන. එහෙනම් ඒක ධර්මයේ මේ ධර්මයයි කියලා කියනවා නම් ඒක අනාත්ම ධර්මයක් වෙන්න ඕනේ. මේ විනය කියනවා නම් ඒක අනාත්ම ධර්මයට ගැලපෙන ඒ අනාත්ම ධර්මයේ දකින විනය වෙන්න ඕනේ. රාග, දේශේ, මෝහ ඉස්මතු වෙන්න බෑ. දෙයක් කියලා ඉස්මතු වෙන්න බෑ නිරූපණය වෙන්න බෑ එන ඒක ශාසනය කියලා දකින්න නම් ඒ ශුන්්‍යතාවයයි ඒ ශාසනය තුල තියෙන්නේ ඒ සිත තුල සිතුවිලි වලින් මිදෙන ශාසනයයි ශුන්්‍යතාවයේ දකින්න ශාසනයයි බුද්ධ ශාසනය කියන්නේ අන්න ඔබ මහෝපදේශ ආතරට ගලපලා බණ කියන්නේ මෙන්න මේ විදිහට දැක්කොත් විතරයි මේ காரணා හතරම ඉස්මතු කරන්නේ බුදුන් වහන්සේ මෙන්න මේ පාදම මේ පාදක කරගෙනයි ධර්මයට විනයට ගලපලා යමක් දේශනා නොකරයි නම් ඒ සම්මා සම්බුද්ධ බුදුවරයෙක් දේශනා කරපු ධර්මයක් නොවන බවයි. ඒකයි අපි ඔබට කිව්වේ ත්‍රිපිටකාචාර්ය වෙන්න පුළුවන් රාජකීය පඬිත වෙන්න පුළුවන්. නමුත් එතන කරන්නේත් මාන්නිස්මතු කරගෙන නම් එතන තියෙන්නේ ආත්ම දිට්ඨිය නම් එතන අනාත්ම ධර්මයේ නෙමෙයි නම් ඒ මෝග පුරුෂයන්. ඔවුන් මේ ධර්මයේ හඳුනගෙන නැහැ. ඔවුන් ලොකු උරචක්‍රමාලා බෙල්ලෙල්ලගෙන ඇති පෝටිල භික්ෂුන් වහන්සේලාගේ ඒ තුච්ච පෝටිල කියලායි බුදුන් වහන්සේ දේශනා කරේ. ඒක නිසා මාධ්‍ය ආයතන වලට අපි කියන්න සතුටුයි. ඔබ ධර්මයේ විනය හොඳින් අඳුන ගන්න. ඔබ හිතන්න එපා මේ ප්‍රසිද්ධ වූ පමණින් මේ මිත්‍යා දෘෂ්ටි සේරම සම්මා දිට්ඨිය කිය. අද මේ යුගයේ වෙන විට අපේ පොඩි හාමුදුරු විභාග වලට තල්ලු කරනවා ලොකු හාමුදුරු. තල්ලු කළා ඒ ගුරුපත් වීමක් අරගෙන ඒ තුල මාන්නයක් හදාගෙන ගමේ පන්සලේ මාන්න ඉස්මතු කරන්න දඟලනවා. ඒ තුල මොකක්ද අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ? ගමේ පන්සලට ගමේ මිනිස්සු එන්නේ නැහැ. ඇයි එතන ව්‍යාපාර කරන්නේ? එතන තියෙන්නේ මාන්න, එතන තියෙන්නේ ලොකුකම්. එතන තියෙන උද්දච්චකම්. සාමාන්‍ය මිනිස්සෙකුට සමීප නැහැ. මුදල් හම්බ කිරීමේ පරමාර්ථ. මේව පිරිහීම. ඒ ගමේ පන්සලට අද ඒකයි මේ ගමේ මිනිස්සයා නොඑන්නේ. අද වැඩක් කරගන්න විතරයි පන්සලට යන්නේ. එහෙම නැතුව ධර්මයේ හොයන්න පන්සලට යන්නේ නැහැ. ඇයි පන්සලේ ධර්මයේ නැති වුණ නිසා? අන්නේ නිවන් මඟ නැවතත් ඒ මේ මේ ගමක් ගමක් ගාන එක පන්සලක එක හාමුදුරු නමක් කරේ ඒ නිවන් මගට අනුගතව සබ්බ දුක්ඛ නිස්සර නිබ්බාන සත්‍ය කරණතා ඉමං කාසාවත් ගයත්වා කියලා අන්නේ අන්නේ කසාවත දරන වාක්‍යයට අනුගතව නිවන් මගට අනුගතනම් අන්න ගමේ මිනිස්සෙක්ගේ හාමුදුරු මුණගේ ඒ භික්ෂුන් වහන්සේ මුණගැන්නේ එතන භික්ෂුවක් ඉන්නවා එහෙම නැත්නම් මේ මිනිස්සයෝ පන්සලට එන එක සිද්ධ වෙන්නේ නැහැ එතන පිරිහීම දකිනවා. අද බොහෝ අය ගාව ඒ ගැන කනගාටුවක් තියෙනවා බෞද්ධයින් ගාව. මේ පන්ස් මේ යන්නේ මේනින් ගමනක් කියලා බෞද්ධයෝ අද දන්නවා. ඒක ප්‍රසිද්ධියත් කතා බහ කරනවා. ඉතින් මේ මාධ්‍ය ආයතනත් ඒ රැල්ලට යනවා වගේ ඒ විනාශයට මේ ශාසනය ගෙනියන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනයේ අනාගතයේ තිත තියෙන ඒ සංඝා ගාටලා සිවුරු දරාගෙන ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරන බව බුදුන් වහන්සේ ආනි සූත්‍රවල දේශනා කරනවා. එතනට ඉඩ තියන්න එපා. මේ මාධ්‍ය ආයතන වලටත් අපි කියන්න සතුටුයි. ඔබ ඔය කියන හැම කුණුහරුපයක්ම බුද්ධ දේශනයක් කියලා ඔබට ඔබ ඒ ඒ නමින් ඉදිරිපත් කරන එක ඔබගේ ඔබගේම තියෙන අඥානකමයි. ඒ සමාජගත කරන්න එපා. ඒ තුල මේ සමාජෙම පිරීලා තියෙන්නේ. මේ වෙන විටත් මේ මාධ්‍ය ආයතනත් මේ සමාජයේ පිරීමට වගේ යනවා. ඔවුන් තරඟයට යනවා. ඔවුන් යන්නේ තරඟයක් හඹාගෙන. ඔවුන්ට සත්‍ය කුමක්ද ඒව අදාළ නැහැ. අද පිරිහුණු තැන ඔවුන් විසින් මේකත් මාකටිං කරනවා. මේ මාකටිං කිරිල්ල කවදද නවතින්නේ? සත්‍ය නෙමෙයිද අපිට ඕන උනේ. අපිට උතුම් මිනිස්සෙක් නෙමෙයි දෝන උනේ. අපිට සල්ලිකාරයෙක් දෝන උනේ. අපිට බලපුලුවන් කාරකෙක්ද දෝන උනේ. අපිට ලොක්කෙක් දෝන උනේ. නැත්තම් අපිට උතුම් මිනිස්සෙක් දෝන උනේ. ධර්මයේ මේ බුද්ධ දර්ශනය තුල මේ බුද්ධ දර්ශනයේ ගිලිහීමයි මේ මුළු සමාජයේම පිරිහීම කියලා පෙන්වන්නේ නිසායි. අද බණ කියන හාමුදුරුවරුත් ඉන්නේ එතනයි. මාකටිං ගොඩක හිර වෙලා. එතනත් නෑ ඒ බුද්ධ දර්ශනේ. එහෙනම් මේ අද බෞද්ධ සමාජයේ පිරිහීමට අද මේ හැමෝම වග කිව යුතු වෙනවා. මේවා අපි සාදාගත යුතුයි. දැස් සරින්නට කාලයයි කියවන්නේ නිසායි. එහෙනම් මහෝපදේශ හතරට ගලපලා ධර්ම දේශනා කරන්නේ කොහොමද කියන එකයි මේ මහෝපදේශනා සූත්‍රය තුල පෙන්වන්නේ. ඉතින් මේක බොහොම මේ ආකාර හතරකට දීර්ඝව බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මේකට තව ටිකක් අවධානය යොමු කරමු. බුදුන් වහන්සේ තවදුරටත් මේ කාරණා පැහැදිලි කරනවා. දැන් කිව්වා ධර්මයට විනයට ගලපන්න කියලා. ඒ රාග විනේ, ද්වේෂ විනේ, මොහනේ. එතකොට ධර්මයට විනයට ගලපලා ඒක බාර ගන්නවා අර අර දැන් බුදුන් වහන්සේම මේක පැහැදිලි කරනවා මොන ආකාරයකට කිව්වොත් මොන විදියට කියන අයද පිළිගන්න එපා කියලා කිව්වේ කියලා. ඒක තව දීර්ඝව පැහැදිලි කරනවා. මහණෙනි මේ ශාස්ත්‍රයේ මහාන මෙසේ බණන්නේ බණ කියන්නේ අවත්නි මා විසින් තෙල බුදුන් හමු වෙයි අසන ලදී. හමු වෙයි පිළිගන්නා ලදී. මේ ධර්මයේ මේ විනයේ මේ ශාසනය. මහණනි ඒ මානවගේ වාසිතේ සතුටින් නොපිළිගත යුතුය. පිළිගන්න එපා මහණෙනි කියනවා. පිළි අන බුදුන් වහන්සේ ඊට පස්සේ පිළිගන්න ඕනි කොහොමද කියලා කියනවා. සතුටින් නොපිළිගෙන පිළිකුලෙන් යුතුව එය ප්‍රතික්ෂේප කළ යුතුය. ඒ මොනවට උගතේ සූත්‍රයේ බැහැලිය යුතුය. විනේයිලා සසඳිය යුතුය. ධර්මයට ගැළපිය යුතුය. විනයට ගැළපිය යුතුය. ඉදින්නේ ව්‍යංජන සූත්‍රයේ බහලා බැලිය යුතුය. විනේයිලා සසඳා බැලිය යුතුය. සූත්‍ර වලට ගැළපෙන්නේ දැයි බැලිය යුතුය. විනයට ගැළපේ දැයි බැලිය යුතුය. ඒ අන්න එතන අන්න ඒ අයරේ නිගමනයට ආයුතිය අන්න එලෙසින් සම්මක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනයක දැයි හොඳින් විමර්ශනය කොට ඒ භික්ෂු විසින් මොනවට උගන්නා ලදකැයි අන්න මහණෙනි මේ පළමුවන මහෝපදේශන දරව අන්න බුදුන් වහන්සේ මහෝපදේශයේ පළවෙනි එක කියලා දරා ගන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට ගලපලා බලලා ඒක ගැලපෙනවා නම් විතරක් දරා ගන්න කියලා කියනවා. එතකොට මේ බුදුන් වහන්සේගෙන් ඇහුවා කියලා කිව්වොත් තමයි ඔන්න පළවෙනි කාරණාව කිව්වේ. බුදුන් වහන්සේ ඇහුවා කිව්වත් පිළිගන්න එපා කියන එක. ඒ බුදු සමයේ හිටපු වික්ෂුණාන්සලට ඒක වැදගත්. දැන් වෙනවා ඊගාවට දෙවෙනි කාරණාවට එනවා. මහණෙනි මේ සස්නේ මහණ මෙසේ බණන්නේ මෙසේ බණ කියන්නේ අස ආවාසයේහි තෙරුන් ප්‍රමුඛයන් ඒ සංඝහු වෙසෙති. මා විසින් ඒ සංගුන් සමූහයේ අසන ලදී. ඒ සමූහයේ පිළිගන්නා ලදී. මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාසනයයි. අන්න මේක ධර්මයයි විනයයි ශාසනයයි කියලා ආවාසයේ ඉන්න සංඝයා වහන්සේලා කිව්වා. අන්නේ කිව්ව නිසා මේක පිළිගන්නේ කියලා සංඝයා වහන්සේලා කිව්වා කියලා අන්න ඒත් කියනවා බුදුන් වහන්සේ පිළිගන්න එපා කියලා. මානනීයේ මහණවුගේ වාසිතය අභිනන්දනේ නොකට යුතුය. නොපිළිගත යුතුය. අන්න සංඝා වාසයේ යන්න භික්ෂූන් සමූහය කිව්වත් පිළිගන්න එපා කියලා කියනවා. ඉතින් අර විදිහටම කියනවා මේ ධර්මයට විනයට ගලපලා බැලිය යුතුය කියලා. එසේනම් පමණක් බාර ගන්න කියලා අර විදිහටම කියනවා. ඊට පස්සේ කියනවා අර මේ තවත් මේකේ ඊට පස්සේ පැහැදිලි කරනවා මේ සස්නේ මහාන ආවාසයේ තෙරුන් ප්‍රමුඛයලා අනේ පිළිගන්න එපා කියපේක ඊට පස්සේ ඊගාව දැන් දෙවෙනි කාරණාව තමයි ආවාසයේ ඉන්න සංඝයා වාසයලා සමූහයක් කිව්වත් පිළිගන්න එපා ඒත් අර විදිහටම ධර්මයට විනයට ගලපලා බලන්න කියලා ඊට පස්සේ තුන්වෙනි කාරණාව කියනවා මහණෙනි මේ සස්නේ මහාන මෙසේ බණන්නාය අසෝ ආවාසයේ බහුශ්‍රතෝ ආගත ගාම ඇති ධර්මදර විනයදර මාත්‍රුකාදර සම්බුල තෙර මහන වූ වෙසිති අන ආවාස ගේ ඉන්නවා කියනවා අර ත්‍රිපිටකාචාර්ය රාජකීය <coughs> රාජකීය පඬිත කියලා කියන්නේ අන්න ඒ වගේ මහා තෙරක් ඉන්නවා කියලා කියනවා අන්නේ තෙර කිව්වත් පිළිගන්න එපා කියලා මේකේ කියනවා මේක මනාකොට බුදුන් වහන්සේ දේශනා කරනවා ආවාසේහි බෞස්ෘත වූ අන බ්‍රහුස්ෘතයි කියන්නේ ගොඩක් ඉගෙනගෙන තියෙනවා ආග ආඝාතගම ඒ කියන්නේ පිටින් ආපු භික්ෂුවක්. ඒ කියන්නේ බහුශෘත වූ ධර්මදරයි විනයදරයි. දැන් එයා කියන ධර්මදරා කියනවානේ විනයාචාර ධර්මාචාර්ය. ඔය කියනවානේ දැන් නම් දාගෙන අන්නේ ධර්මදරයි විනයදරයි මාත්‍රිකාදරයි. අන්න කියනවා මේ අර රාජකීය පඬිතුකා ත්‍රිපිටකාචාර්ය විදියටම කියනවා. සම් බුදුන් වහන්සේමයි මේ දේශනා කරන්නේ. මේව ගොඩක් අය දේශනා කරන්නේ ඇයි Tamanටම අපහාස කරගන්න වෙන නිසා. සම්බූල තෙර. ඒ මහන වූ වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගෙන් මේක ඇසුවා. දැන් කවුරු හරි භික්ෂුවක් කියන අර අර අර බහුශ්‍රත අර ඉගෙනගත්ත ත්‍රිපිටකාචාර රාජකීය පඬිත ධර්මාචාර විනයාචාර අහවල් භික්ෂුව ඉන්නවා අර පන්සලේ සංඝාවාසෙ. අන්නේ භික්ෂුව වැඩලා ඉන්නවා. එතකොට ඒ රටේ ඒ කියන්නේ පිළිගත් භික්ෂුවක් දැන් වැඩලා ඉන්නවා මේ සංඝාවාසෙ. දැන් මේ භික්ෂුව තමයි මේ කියන්නේ. මේ භික්ෂුවගෙන් තමයි මේක ඇහුවේ. දැන් මේ භික්ෂුව තමයි කිව්වේ මෙන්න මේකයි ධර්මයේ මෙන්න මේකයි විනය මෙන්න මේකයි ශාසනය කියලා. අන්න බුදුන් වහන්සේ කියනවා මහණෙනියේ අභිනන්දනේ නොකට යුතුය පිළිගත නොකට යුතුය පටි පටිසේවනා මේක කියනවා නොකට යුතුය අභිනන්දිත නොකට යුතුය පටික්කෝසන නොකට යුතුය ඒ එයත් අන්න අර විදිහටම කියනවා සූත්‍රයට විනයට ගලපලා ඒ ධර්මයට විනයට ගලපලා ඒට ගැළපේ නම් පමණක් බාර ගන්න කියලා අර විදිහටම කියනවා. අන්නේ තුන්වෙනි කාරණාව දැන් මුලින් කිව්වේ බහු භික්ෂුන් වහන්සේලා සමූහයක් කිව්වත් පිළිගන්න එපා. ඊට පස්සේ බුදුන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා තමයි මුලින් කිව්වේ. දෙවෙනියට කිව්වේ භික්ෂුන් වහන්සේලා සමූහයක් කිව්වත් පිළිගන්න එපා. තුන්වෙනියට කියනවා මේ ඉගෙනගත්ත මේ මේ රටේ කීර්තිය දර ප්‍රසිද්ධිය දරන. ඒ කියන්නේ මේ ධර්මාචාර විනයාචාර ඒ විදිහටම කියනවා බෞද්ධ භික්ෂුවක් කිව්වත් ඒ සංඝාවල ඉන්නවා කියලා මේ ඒ කිව්වත් මේ ඒ කියපු නිසා මේ මේකයි විනය මේකයි ධර්මය කියලා කිව්ව ඒක නිසා පිළිගන්න. ඒත් පිළිගන්න එපා මහණෙනි කියලා බුදුන් වහන්සේ කියනවා. ඒක අපි පොඩ්ඩක් ඒ සූත්‍රයෙන්ම බැලුවොත් ඉද පන භික්ඛවේ භික්ඛු එවං වේදේය. මොකද මේක මේ යුගයට ගැලපෙන කොටසක් බව අපිට වැටහෙනවා. මුලින් තිබුණේ බුදුන් වහන්සේ ජීවමාන සමයේ ඒ බුදුන් වහන්සේ කිව්වා කියලා පිළිගන්න එපා කියලා. ඊට පස්සේ දෙවුණියට තිබුණේ භික්ෂුන් වහන්සේලා සමූහයක් කිව්වත් පිළිගන්න එපා. හැබැයි තුන්වෙනි එක මේ යුගයට ගොඩක් ගැලපෙනවා. මොකද මේ යුගයේ තානාන්තර ගොඩක් හදාගෙන තියෙනවා. එහෙනම් බහුශ්‍රත භික්ෂුන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියන්නේ. මේ එක භික්ෂුවක් මේ මේ රටේ ප්‍රධාන බහුශ්‍රත භික්ෂුව කිව්වත් පිළිගන්න එපා කියන්නේ. මේ ඒ වචනේම මෙතන තියෙනවා. එතකොට මෙතන ත්‍රිපිටක ආචාර්ය, රාජකීය පඬිත, ඒ කියන්නේ මෙතන ධර්මාචාර්ය, විනයාචාර්ය ඒ කිව්වත් පිළිගන්න එපා මහණෙනි කියලා මෙන්න බුදුන් වහන්සේ මේ ධර්මයට විනයට ගලපන්න කියන එක මේ වාක්‍ය තුල පැහැදිලි කරනවා. මේක තුන්වෙනි කාරණා. එතකොට මේ වාක්‍ය වැදගත් නිසා අපි එක සූත්‍රයෙන්ම බලමු. ඉද පන භික්ඛවේ භික්ඛු ඒවම් වේදේත අමුක් අමුක් කස්මින් නාම ආවාසේ සම්බුලා තේරා භික්ඛු විහරಂತಿ බහුශ්‍රුතා අනේ කියන බහුශ්‍රුත භික්ෂුවක් විහාරේ ඉන්නවා. ආග ආගතා ගම ධර්මාචාර ධර්මාධර විනයාදර මාතිකාධාර තේසම් මේ තේරා තෙරාණං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං අයං ධම්මා අයං විනයෝ ඉදං සත් සත්තු සාන්ති තී තස්ස භික්ඛවේ භික්ඛුනෝ වාසිතං නේ අබිනන්දි තබ්බං න පටික්කෝසි තබ්බං අනබි නන්දිත්වා අපටික්කෝත්වා තානි පබ්බජානානි තානි සාදුකාං උග්ගත්ත්වා සුතවා ඒ විදිහටම කියනවා විනය අර විදිහටම කියන පිළිගන්න එපා කියලා එතකොට මේ තුන්වෙනි කාරණාව තමයි එතකොට මේ එතකොට මේ ඉදිරිපත් කළේ එතකොට මේකෙදි කියනවා තවත් ඒක ඡේදයේ දීර්ඝව පැහැදිලි කරනවා මහණෙනි මේ සස්නේ මහණ මෙසේ බණන්නාය මෙසේ බහුශ්‍රතෝ ආගමතකම අර එකම කියනවා ඒ කියන්නේ ඒ ධර්මයට විනයට ගලපලා ධර්මයට විනයට ගලපලා බලන්න කියනවා Tamanට ඒ ධර්මයට විනයට ගැළපෙයි නම් පමණයි එතකොට ඒ සූත් බුදුන් බුදුන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍ර වලට ගැළපෙනවද කියලා බලන්න කියනවා. ඒ ගැළපෙනවද නම් විතරයි බාර ගන්න කියන්නේ. මෙන්න ගොඩක් අයට තේරෙන්නේ නැත වෙනුවේ ධර්මයට විනයට ගැළපෙනවා කියන එක තමයි අපි ඔබට මුලින්ම පැහැදිලි කරේ. ඒ කියන්නේ ධර්මය කියන්නේ පටිච්චසමුප්පාද ධම්මේ සුදම්මන් කියනකොට දෙයක් නැති බව. මෙතන අනාත්ම ධර්මයටයි ගැළපෙනවද කියලා බලන්න. චක්කු නිචතෝ අනිචතෝ බුදුන් වහන්සේ දැන් සෑම සූත්‍රයකම වගේ අපිට දකින්න ලැබෙනවා. බුදුන් වහන්සේ අහන්නේ චක්කු නිචතෝ අනිචතෝ රූපං නිච්චතෝ අනිච්චතෝ මහණෙනි ඇස නිත්‍යද අනිත්‍ය අනිත්‍යයි ස්වාමීනි අනිච්ඡම් බන්තේ මහණෙනි එහෙනම් ඒ දුකසව දුක්ඛම් බන්තේ මහණෙනි ඇස අනිත්‍ය නම් දුක නම් එයා ආත්ම වශයෙන් ගත හැකිද නෝ හේතම් බන්තේ ඔන්න ඔතනින් තමයි ඉද බික්කේ බික්කු මේ ශාසනයේ භික්ෂුවක් ඒ කියන්නේ ආත්ම වශයෙන් ගත හැකිද නෝ හේතම් බන්තේ කියපතන ඒ කියන්නේ අනාත්ම ධර්මයක් බුදුන් වහන්සේ ලෝකෙට එලි කරා මේක අපිට බොහෝ තැන්වල හම්බ වෙනවා මේ අනාත්ම ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරන්න කියලා එතන ආත්ම වශයෙන් ගන්න බැරි බව ඉතින් මෙන්න මේ මෙන්න මේ දෙයක් නැති බව දකින තැනයි අනේ එතනයි මමත් නැති වෙන්නේ. දෙයක් තිබ්බොත් එතන මමත් ඉන්නවා. අන්න ඒ නේතම් මම නේසෝමස්මි නමේසෝවත්තා. ඒ කියන්නේ ඒතම් මම ඒසෝමස්මි නමේසෝවත්තා කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත්. යාරූපේ නන්දි තදුපාදානම් බවෝ කියලා ගත්තොත් අන්න එතන දෙයක් තියනවා කියලා ගත්තා. උපාදාන කරගත්තා. රූපේට නන්දි ඇති වුණා. තණ්හාව තියනවා දෙයක් තියනවා. හැබැයි දෙයක් තියෙන තැන ජාත් ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. අන්න එහෙමනම් ඒක බුද්ධ ධර්මයේ කියන්නේ අන්න ඒ දුකෙන් මිදෙන මගක්. එහෙමනම් ජාත් ජරා මරණ ශෝක පරිදේව තියෙන දෙයක් තියෙන නිසායි. දෙයක් තිබ්බොත් ඒ තම මම ඒසවමසේ මේසවත් මම මගේ මගේ ආත්මය කියන එක හැදෙනවා. එහෙනම් දෙයක් නැති බව දකින ධර්මයයි අන්න අනාත්ම ධර්මයේ වෙන්නේ. එහෙනම් මෙතන ආත්මයක් අපිට හමුවන්නේ නැහැ. ඒකයි අර චක්කු නිචතවානිච අනිච්චම්බන්තේ කියන තැනින් ආවේ. අපි මේවා දීර්ඝව පැහැදිලි කරලා තියෙනවා මේ අනාත්ම ධර්මයක් බව. බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ පෙර නොඇසූ විරුදාම පුබ්බේ අනුසුතේ ධම්මේසු කියලා දේශනා කරන්නේ හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුද්ධති කියන්නේ. ඒ හේතුඵල ධහම කියන්නේ මේ හොඳ දෙයක් කරොත් හොඳ තැනක් කියන කර්ම භූමියේ තියෙන කතාවක් නෙමෙයි. කර්මඵල ධහමක් නෙමෙයි. අත්‍තරම හේතුඵල ධහම කියන්නේ ඇස ලෝකයයි මහණෙනි කියපු තැනින් සලායතන ලෝකෝ කියන තැනින් සලායතන නිරෝධෝ නිරෝධෝ කියන තැනින් ඒ කියන්නේ ඇසට එන ශබ්දයයි වර්ණයයි ගන්ධයයි රසයි පහසයි මෙන්න මේ ආයතන වලින් හැදුණු දෙයක් ශබ්ද වර්ණ එකතු වෙලා හැදුණු එකක් ආත්මයක් වෙන්නේ නැහැ ඒකයි මේ සෙන්සස් වල එහෙම නැත්නම් මේ ප්‍රසාද වලින් හැදෙන දෙයක කොහෙන්ද ආත්මයක් කියලා ආන්නේ ඒකයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා කියන්නේ. ඒකයි මේක අනාත්ම ධර්මයක් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. ඒකයි මෙතන අන්න සක්කාය දිට්ටි ප්‍රහීන වෙනවා කියන්නේ සත්වේ පුජ්‍යලයක් මෙතන හමු නොවන ධර්මයක් අපිට හමු වෙන්නේ. අන්න ඒකයි මේ සාමාන්‍ය එදිනෙදා තිබුණු දහමක් නෙමෙයි පෙර නොඇසූ විරු දහමක් බුදුන් වහන්සේ දේශනා කළාවෙන්. ඒකයි අතනත අන්තවලින් මිදුරු දහමක් දේශනා කළාවෙන්. ඒකයි හේතුම් පටිච්ච සම්භූතා සම්භූත වෙනවා කියන්නේ හේතු තියෙනකොට තියෙන නැතිනකොට නැති වෙනවා කිව්වේ. හේතු මොනවද? ශබ්ද වර්ණ. ඵලය මොකද්ද? සම්භූත වෙලා හැදුනේ ආත්මයක්. එහෙනම් ආත්මයක් නැති බව දකින්නයි අන්න හේතුව අන්න ශබ්ද වර්ණ ඒව එකතු වෙලා හැදෙන එකේ කොහෙන්ද ආත්මයක් කියලා අපි අන්න හේතුඵල ධම දැක්කා ඔබ නිවැරදිව එහෙනම් ඒ ධර්මයට ගලපනවා කියන්නේ අන්න ඒ ධර්මයටයි ගලපෙන්න ඕනේ එහෙනම් විනයට ගලපනවා කියන්නේ එතන දෙයක් තියෙන්න බෑ දෙයක් තිබ්බොත් රාග විනය දේශ විනය මොහ විනයට ගලපෙන්නේ නෑ අන්න එතනයි විනයට ගලපනවා කියන්නේ දැන් ඔබ දන්නවා. එහෙනම් දෙයක් තියෙනවා කියලා අරගෙන බාහිර කෙනෙක් ඉන්නවා කියලා අරගෙන භවයක් ගැන භවය පතනවා නම් එතන තියෙන භව රාගයයි. එහෙනම් රාග විනයට ගැලපෙන්නේ නැහැ. ඒ බණ බුදු ධර්මයට නෙමෙයි. එහෙනම් ඒකයි බුදුන් වහන්සේම මේ මනාකොට මහෝපදේශ හතර බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ බුදුන් වහන්සේ පළවෙනි එකේදී කියනවා බුදුන් වහන්සේ කිව්වත් බුදුන් වහන්සේගේ මසා දැනගත්තා කිව්වත් මේකයි ධර්මයේ මේකයි විනය මේකයි ශාසනය කියන එකයි පිළිගන්න එපා කියන්නේ. අත්‍තරම ශාසනය කියන්නේ බාහිර මේ gadol බඳ බඳ යන එකක් නෙමෙයි. ශාසනය කියන්නේ සිත තුළ ශුන්්‍යතාවයේ දකින අනාත්ම ධර්මයේ දකින්න ශාසනයයි. එහෙනම් මේ සිතේ රාග දේශ මොහ සංසිඳෙන තැනයි අන ශාසනය හමු වෙන්නේ. ඒ ශුන්‍යතාවයයි බුද්ධ ස්වභාවය. අපි ඔබට හොඳට මනාකොට මේවා ගලපලා පෙන්නවා. එහෙනම් බුදුන් වහන්සේ ඒකයි කිව්වේ ජීවමාන සමයේ මේ අසා දැනගත්ත කියලා බුදුන් වහන්සේගේ මේකයි ධර්මයේ මේකයි විනය මේකයි ශාසනය කිව්වත් පිළිගන්න එපා කියලා කියනවා. හැබැයි දෙවණියට බුදුන් වහන්සේ කියනවා මේ මහෝපදේශ හතරේ ඒ බහුසෘත භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා සමූහයක් ඉන්නවා. ඒ සමූහයක් එකට එකතු වෙලා කියවපු නිසා පිළිගන්නේ කියලා. ඒත් පිළිගන්න එපා. මේක බොහෝ දුරට ධර්ම සංගායනා වගේ එකකට මේක කොටු වෙනවා. ඇත්තටම කිව්වොත් භික්ෂුන් වහන්සේලා සමූහයක් එකතු වෙලා කිව්වා කියන එක එවැනි දෙයකට ධර්ම කතික සාකච්ඡාවක් වෙනවා. ඒතොර එතනදී එහෙම කිව්වත් ධර්මයයි මේක විනයයි මේක ශාසනයයි කියලා කිව්වත් පිළිගන්න එපා කියලා බුදුන් වහන්සේ කියන. ඒ තුන්වෙනි කාරණාව බුදුන් වහන්සේ කියන්නේ අර ප්‍රසිද්ධ භික්ෂු බෞස්සත භික්ෂුවක්. එතනදී මනාකොට කියනවා ධර්ම ධර්ම ඒ කියන්නේ ධර්මාචාර විනයාචාර විදියට ඒ විනය කතික ධම්ම කතික විදියට එතනදී බහුශෘත කියන වචනෙන්ම කියනවා. ඒ කියන්නේ පෝටිල භික්ෂුව වගේ කියනවා. ඒ කියන්නේ දැන් තියෙන විදියට නම් අද යුගයේ හදාගෙන තියෙනවා මේ වගේ පැලැන්ති මට්ටම. මේ මේ රාජකීය පඬිත, මේ ත්‍රිපිටකාචාර්ය, මේ ධර්මාචාර්ය, මේ විනයාචාර්ය මෙන්න මේ අය කියන එකත් ඒත් පිළිගන්න එපා කියලා බුදුන් වහන්සේ කියනවා. අහවල් භික්ෂුව කිව්වා කිව්වත් පිළිගන්න එපා කියන එක කියන. එතකොට ඒක තමයි තුන්වෙනි කාරණා. එතකොට හතරවෙනි කාරණාව බුදුන් වහන්සේ ඊගාට පැහැදිලි කරනවා. මහණෙනි මේ සස්නේ මහණ මෙසේ බණන්නේයි මෙසේ බණ කියයි අන්න කියන. ආවාසේ බෞස්ෘතු ආගතාගම ඇති ධර්මදර විනයදර ඒ මාත්‍රුකාදර එක් තෙර කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ සමූහයේ අසන ලදී. අන එවැනි තෙරුන් සමූහයේ අසන ලදී. ඒ සමූහයේ පිළිගන්නා ලදී. අන්න ඒ ධර්මයයි, ඒ විනයයි, ඒ ශාසනයයි. අන්න මේක දරාගන්නේ කියලා කිව්වත් පිළිගන්න එපා. ඒ කියන්නේ බහුසුත භික්ෂුන් වහන්සේලා සමූහයක් එකතු වෙලා කිව්වත් පිළිගන්න එපා කියනවා. ඒ කියන්නේ ත්‍රිපිටකාචාර්ය, රාජකීය පඬිත, ධර්මාචාර්ය, විනයාචාර්ය ඔවුන් කිව්වත් පිළිගන්න එපා කියන එක මේ තැන් කීපෙකම අපිට දකින්න ලැබෙනවා. ඒ මහෝපදේශ හතරට ගලපනවා කියන්නේ මෙන්න මේ මහෝපදේශනා සූත්‍රය තුල බුදුන් වහන්සේ මේ කාරණාවයි පෙන්වන්නේ. මේ කොහොමද අපි ධර්ම මේකයි ධර්මයේ මේකයි විනය මේකයි ශාසනය කියලා මේ සමාජයේ අද යුගයේ වෙන විට අපිට බොහෝ අය එක එක විදියට කියනවා. ඒවා අපිට ඒ කිව්ව පමණින් පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒකයි ඔබට දේශනා කරේ අපි මේ දේශනා කරන ධර්මයේ විශ්වාස කරන්න එපා. අදහන්න එපා. ඔබට සාන්දිටික ධර්මයක් මේ දේශනා කරන්නේ. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබට සාන්දිටික වෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ තුල විතරයි අපි ඔබට බාර ගන්න කිව්වේ. අපි ඔබට කිසිම වෙලාවක කිව්වේ නෑ මේක විශ්වාස කරන්න, මේක හරි, මේක මං කියන හින්දාහන කියලා අපි එහෙම කියලා නෑ. ඇත්තටම ඔබ සාන්දිටිකව ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් පමණයි බාරගත යුත්තේ. එහෙනම් ඔබට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒක විශ්වාසයක් නෙමෙයි. ඒක ඇදහිල්ලක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂතාවය. ඔබ දන්නවා ඔබගේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙනවා. ඔබ දන්නවා ඔබට ඒකායන මග හමු වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ සමුච්ඡේද ප්‍රහාණය මේක අර අර අර පස්සගතවස වගේ අර නිගණ්ඨය වගේ තදාංග විදියට භාවනා කරලා යටපත් කරන එකක් නෙමෙයි. මේක මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක්. ඒක අපිට අහන්න ලැබෙනවා ඒ දුර්ලභන් සද්ධර්ම ශ්‍රවණ. ඒ සද්ධර්ම ශ්‍රවණයේ තුල මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන අර බුද්ධ දර්ශනයයි අවබෝධ වෙන්නේ. අනේ දර්ශනයයි එයයි සම්මා දිට්ඨියට හේතු වෙන්නේ. ඒක ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය කුමක්ද සම්මා දිට්ඨිය කුමක්ද ඔබටම දැනෙනවා. මෙතන අනාත්ම ධර්මයක්ද නැත්නම් මෙතන ආත්ම ධර්මයක්ද ඔබටම දැනෙනවා. ඒකයි ධර්මයට ගලපනවා කියන්නේ. එහෙනම් පටිච්චසමුප්පාද ධර්මයේසු ධම්මං කියන්නේ දෙයක් නැති බව අපි ඔබට පෙන්වන්නේ ඒ නිසයි. එහෙනම් එතන අනාත්ම ධර්මයක් බව අපි පෙන්වන්නේ නිසයි. දෙයක් නැත්නම් මෙතන මමත් නැහැ. නේත් ඒ තමම ඒ ස්වාමීන් වහන්සේ මේසෝ අත්තා කියලා ගන්නෙ දෙයක් තියෙනවා කියලා ගත්ත තැනයි. එහෙනම් දෙයක් නැත්නම් නේතම්මම නේසවමසි නොමෙසවත් සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියනකොට එතන සත්‍යයේ පුජ්‍යලේ නැති බවට අන විඥාන මායාවට නොරවට එන බව. එහෙනම් ධර්මයට ගැලපෙනවා කියන්නේ ධර්මයට ගලපනවා කියන්නේ අනාත්ම ධර්මයටයි ගලපන්නේ. අන්න එතන දෙයක් නැති බව දකින්න තැනයි කෙනෙක් පුජ්‍යලේ සත්‍යයේ කමුණවන ධර්මයයි. එහෙනම් එතන එතනයි ඔබ රාග විනේ, දේශ විනේ, මොහ විනේ හමුවන්නේ. එහෙනම් එතන එතන තව ඇලෙනේවා තියෙන්න බෑ, ගැටෙනේවා තියෙන්න බෑ, භවේ පතනේවා තියෙන්න බෑ. ඒ සිතුවිලි මමය හදාගෙන මමය තව පිනවනේවා තියෙන්න බෑ. අන්නේයි ධර්මයට ගැලපෙනවා, විනයට ගැලපෙනවා, මහෝපදේශ හතරට ගැලපෙනවා. අන්න එහෙම වුණොත් තමයි අන්න සාසනයේ සිතක සකස් වෙන සාසනේ මෙයයි ධර්මයේ මෙයයි විනය මෙයයි සාසනය කියලා කියන්න පුළුවන්. ඇයි සාසනයේ මෙහෙම සාසනයත් පිළිගන්න වෙන්නේ? ඇයි එහෙනම් ඕන කෙනෙකුට කියත හැකි නෙමේ gadol බැඳ බැඳ මේ මේ තියෙන චෛත්‍ය මේ තියෙන පන්සල් මේ තියෙන ශාසනය මේ ඉන්නේ සංඝයා මේ තියෙන මේකනේ කියලා. නෑ ඕක නෙමේ ශාසනය කියන්නේ. බුදුන් වහන්සේ ධර්මයට ගැලපෙන්න විනයටයි මෙයයි ධර්මයේ මෙයයි විනය මෙයයි ශාසනය කියලා කියනකොට මේ ශාසනය කියන්නේ මේ මාර්ගය තුල ප්‍රතිපදාව තුල ඒ රාග දේශමෝ කෙලෙස් සංසිඳන ඒ සංසිඳන මග තුල තියෙන බුද්ධ ශාසනය. එයයි කෙනාට කෙනාට තම තමන්ගේ සිතේ ඒකයි සාසනය සකස් වෙනවා කියලා කිව්වේ. ඒ නිවන් මගයි සකස් වෙන්නේ. ඒ ශුන්්‍යතාවේ ඒ ශුන්්‍යත ඒ පටිසංයුත් දේශනාවක් ඔබ අසන්න ඕන. එවිටයි ඔබට ඒක හමුවන්. අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි දෙයක් නැති බව ආත්මයක් නැති බව දකින තැනයි අන්න ශාසනය හමුවෙන්නේ. ඒ සිතකයි සකස් වෙන්නේ. ඒ බෝධිආංග වැඩෙන්නේ සිතකයි. එන ඒ සිතේ ආත්ම තණ්හාව නැහැ, ආත්ම දිට්ඨිය නැහැ. ඒ සත්‍ය දකිනවා. අන්න ඒ ශුන්්‍යතාවයයි. එතනයි බුද්ධ ශාසනය. බුද්ධ කියන්නේ ශුන්්‍යතාවය. එතකොට මෙන්න මේ මහෝපදේශ හතරට ගලපනවා කියන එක තම තමන් තම තමන්ගේම කරගත යුතු කාරණයක් වෙනවා. කවුරුවත් කිව්වා කියලා පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා, අහුවත් පිළිගන්න එපා, මා පිටක සම්පදාය පොතේ තිබ්බත් පිළිගන්න එපා කියලා කාලාම වරුන්ට බුදුන් වහන්සේ දේශනා කළා වගේම මේ මහෝපදේශනා සූත්‍රය තුල මේ කාරණාවම බුදුන් වහන්සේ ඒ මනාකොට දේශනා කරනවා. ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත කියන ඒ බහුශෘත භික්ෂුවක් කිව්වත් පිළිගන්න එපා කියන එක බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරලා තියෙනවා බුද්ධ වචනේම. ඔබ පරිස්සම් වන්න. විශේෂයෙන් මාධ්‍ය ආයතන පරිස්සම් වෙන්න. ඔබ වැඩියෙන්ම ප්‍රසිද්ධ කරන්නේ මේ මාධ්‍යට ධර්මයේ වෙනුවට අධර්මයයි. ඔබ මේ සමාජයේ විනාශයට වග කිය යුතුයි. එය ඔබ ධර්මයේ විදියට බුද්ධ දර්ශනයේ විදියට ඒ බුද්ධ දර්ශනයේ ගිලිහුණු සමාජයට ඔබට බැරි වෙලා තියෙනවා සැබෑම මොකද්ද දර්ශනේ මොකද්ද බුද්ධ දර්ශනය කියලා අඳුනගන්න. ඒ නිසා තමයි අද බෞද්ධ ආසරණ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අද බෞද්ධයාගේ පිරිහීම තියෙන්නේ. අන්න එතන සකස් කරගන්න සියවස් ගණනාවකට පසු අන්නේ බුද්ධ දර්ශනයයි අපි ඔබට පිරිසිදු කර දෙන්නේ. එයයි අපි ඔබට ප්‍රත්‍යක්ෂතාවය තුළ හෙළි කරනු ලබන්නේ. ඒ විශ්වාසයක් නෙමෙයි. ඒ ඇදහිල්ලක් නෙමෙයි. ඒ පොතක තියෙන දෙයක් නෙමෙයි. අපගේම ප්‍රත්‍යක්ෂතාවය. අපටම සාන්දිටික වූ ධර්මයයි. අප අවබෝධ කළ ධර්මයයි අප ඔබට දේශනා කරන්න කිව්වේ අන්න ඒ නිසයි. බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමුය අතරින් යනකොට අර භික්ෂුන් වහන්සේලාටගෙන් අහනවා නුඹලා බණ කියන්නේ මා කිව්වා කියාද? නැත ස්වාමීනි අපට ප්‍රත්‍යක්ෂ වුණු ධර්මයේ අප දේශනා කරන්නේ. සාදු සාදු මහණෙනි එයයි විය යුත්තේ කියලා කියනවා. බුදුන් වහන්සේ මේ මහෝපදේශනා සූත්‍රය තුලත් ඒකමයි පෙන්වන්නේ. මේක පොතක තියෙන දෙයක් නෙමෙයි. මේක කවුරුවත් කිව්වා කියලා පිළිගන්න දෙයක්වත් නෙමෙයි. ධර්මේ නම් ධර්මයයි. ඒ ඒ ධර්මේ නම් අනාත්ම ධර්මයයි. ඒ ශුන්්‍යත පටිසංයුත්ත දේශනායි. ඒවැ භවයේ පැතීමක් නැහැ. ඒ ධර්මයට ගැලපෙන්න ඕනි. අනාත්ම ධර්මයට ගැලපෙන්න ඕනි. විනයට ගැලපෙන්න ඕනි. එතන ආසහිතන දේවල් ඒ රාගයක් වැඩි වෙන්න, භව රාගයක් වැඩි වෙන්න අන්න එතන රාග විනේ, දේශ විනේ, මෝහ විනේ කියලා කියන්නේ දෙයක් නැති බව දැකීමයි. ධර්මයට ගැලපෙනවා කියන්නේ අනාත්ම ධර්මයයි. රාග විනේ, දේශ විනේ, මෝහ විනේට ගැලපෙනවා කියන්නේ දෙයක් නැති බව දැකීමයි. එහෙනම් ඔබ දකින්න සාසනයේ මොකද්ද ධර්මයේ මොකද්ද ශාසනයේ මොකද්ද විනේ මොකද්ද ශාසනයේ අන්නේ ශුන්්‍යතාවයේ දකින්න ශාසනයයි ඒ සිතකයි සකස් ඒ සිත තුලින්මයි දැකිය යුතුයි අන්න ප්‍රත්‍යක්ෂතාවය තුලයි එසේනම් මේ ධර්මයේ බාරගත යුතුයි එහෙනම් මේ මනාකොට ඔබ හොඳින් හොඳින් ඔබ මේ දේශනා හොඳින් ඔබ අධ්‍යයනය කරන්න ඔබටත් හමු වේවි. ඒ මහෝපදේශනා සූත්‍රය එතකොට අපි ඔබට පෙන්නවා අංගුතර නිකායේ දෙවනි කාණ්ඩයේ මේ මහෝපදේශනා සූත්‍රය ඔබට දකින්න ලැබෙනවා 327 වෙනි පිටුවේ. ඔබටත් බලන්න පුළුවන් බුදුන් වහන්සේම මනාකොට පැහැදිලි කරලා තියෙනවා මේ රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය කියන බ්‍රහ්මස්තත භික්ෂුවක් කිව්වත් පිළිගන්න එපා කියලා. ඒකයි අපි ඔබට කිව්වේ මේ අල්පේච්ඡතාවය තුල තියෙන මේ දහම විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ආත්ම දිට්ඨිය ඉස්මතු කළා දේශනා කරනවා මේ යුගය අපිට අහන්න ලැබෙනවා. සමහර අර මහා තෙරක් විදියට බැබලෙන්න කැමති ඒ අස්මිමානේ රජ වෙනවා. ඒ තුල ධර්මේ නෑ. ඒ පොටිල භික්ෂුන් වහන්සේලා අද වැඩියෙන් අපි අතර ගැවසෙනවා. අද ගොඩක් ඔබට අහන්න ලැබෙන්නේ එදා බුදු සමය වගේම පොටිල භික්ෂුන් වහන්සේලාගේ ධර්මයයි. ඒ සත්‍ය අවබෝධ කරගත්ත භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ බොහොම ටිකයි. බොහොම ඇත්තටම ඔබට ඒක දුර්ලභ කාරණයක් වෙලා තියෙනවා මේ යුගයේ. පැය 24ම බණ ඇනවා කිව්වත් පැය 24ම ඇයිනේ අධර්මේ නම් ඔබ මම්මුලා වෙනවා පමණයි. පාට පාට අර අර සීන මාලිගා වගේ දෙව් විමාන වගේ එක එක ඒවා හැදුවට ඒ ශුන්්‍යත ධර්මයේ තන නැහැ. සුම් ශුන්්‍යත දේශනාවක් ඒ තුල නැහැ. සිත නිවෙන්නේ නැහැ. සිත නිවන් මගට අනුගත වෙන්නෙත් නැහැ. ඇත්තරම තියෙන්නේ පිරිහීමක් පමණයි. ඉතින් බොහොම අල්පේච්ඡතාවය තුල ඒ එළඹිලා තියෙන මේ බුද්ධ ශාසනය ඊටාම නිර්මලව දැක ගන්න ඕනේ. ඔබ රැවටෙන්න එපා. මාධ්‍ය ආයතන කරන අයටත් කියන ඔබ රැවටෙන්නත් එපා. සමාජයට හරි දේ දෙන්න. ඒ උතුම් manussත්වය දෙන්න. ඒක ඔබට දකින්න අපහසු තැනකයි තියෙන්නේ. ඒක බැබලෙන තැනක නෙමෙයි තියෙන්නේ. ඒ දුර්ලභ තැනකයි සැඟව තියෙන්නේ. ඒ උතුම් manussත්වයේ ඉස්මතු වන්නේ ඒ සැබෑම බුද්ධ දර්ශනයේ ඉස්මතු වීමෙන් පමණයි. ඔබ ඒකට නියතමානී වන්න. ඔබ ගැටෙන්නත් එපා. ඔබ මේ කියන වදන් වලට ගැටෙන්නත් එපා. සත්‍යය හෙලි කරනවා පමණයි. ඒ සත්‍ය දකින්න ඔබ නියතමානී වන්න. මේ බෞද්ධයා ආසරණ වෙනවා. පිරිසිදු නිවන් මඟ අදටත් විවෘතයි. ඒක ඔබ හිතන තරම් සංකීර්ණත් නෑ අමාරුත් නෑ. අපි ඒක සරලව ඉදිරිපත් කරනවා. ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. අපි විශ්වාස කරන්නත් එපා, අදහන්න යන්නත් එපා. අපි දේශනා කරන ධර්මයේ තුල ප්‍රායෝගිකව බලන්න ඒ බොහෝ අයට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඒ අයගේම හෙලි කිරීම අපි ඉදිරිපත් කරනවා. ඔබත් අපව අවිශ්වාස කරන්න අපව පිළිගන්න එපා සැක කරන්න. අනේ ඒ අනුව ඔබ ඒව විමර්ශනය කරන්න. අපිට දොස් කියන්න නම් අපේ වැරදි දැනගත යුතුයි. එහෙනම් අපේ අඩුපාඩු සෑන්න. ඉන්පසු අපිට දොස් කියන්න. එතකොට ඔබට ධර්මයේ හරි අවබෝධ වේවි. මොකද ඔබ ඒ වැරදි හොයන්න යෑම තුළ ඔබට හොයන්න ලැබේවි ධර්මයේම. බුදුන් වහන්සේගේ මේ විදියට පස්සෙන් ආවා. ඔබ දන්නවා ධර්මයේ තුල අපිට හමු වෙන පංචක. පස්සෙන් ඇවිල්ලා බුදුන් වහන්සේගේ වැරදි අඩුපාඩු එව්වා. දිනචර්යාව හොඳින් එව්වා. නමුත් බුදු අවසානයේදී පැවිදි වෙලා අන්න සාසනයටම ඇතුල් වෙලා පැහැදීමක් ඇති වෙලා අන්න මගපල් ලබනවා. අපේ වැරදි හොයන්න යන අයටම මේක හොඳ ආදර්ශයක් වෙනවා. ඒ බුද්ධ වචනයමයි අපිට අවශ්‍ය නැහැ ඔබට බොරු කියන්නේ. මේ ධර්මයේ දේශනා කරන්නේ යම් අපි යමක් දේශනා කරන අය පොතක තියෙන දෙයක් නිසාවත් කවුරුත් කිව්ව නිසාවත් නෙමෙයි. අපට ප්‍රත්‍යක්ෂ නිසා අපි දේශනා කරන්නේ. ඔබේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබත් අත්හදා බලන්න. ඔබට ප්‍රත්‍යක්ෂ නම් පමණක් බාර මේක අදහන එකක් නෙමෙයි විශ්වාසයක් නෙමෙයි මරණයට පස්සේ ලබන දේකුත් නෙමෙයි මේ මොහොතේම ඔබ සාන්දිටික ධර්මයේ තුල ඔබ මේ මොහොතේම සුගති පරායන වෙනවා ඒකේ කාන්තයි ඒකයි කියේ හෙට උපදින දරුවෙකුට හරේ මේ දුකෙන් මිදෙන්න, මේ ගිනි ගොඩෙන් මිදෙන්න මේ ධර්මයේ ඉස්මතු වෙන්න ඕනි කියලා. එහෙමනම් එය හැමෝටම යහපතක්ම වෙන්න හේතු වේවි. හැමෝටම තෙරුවන් සරණයි.